number you have dialed is not available at present. Please leave your message after the beep. නුවර පිළිගත් අඩන ආසිම් කඳුළුවකිනැක කඩා වැටුණා සබඳ වැැවුදිය වැළඳ වැලපෙමු විදුම් පිරිමැද නිතර නැගෙනා නිබඳ අප පෙම නෙතගේ රඳවන් දෙකුළුමැයි මල් පිපෙනු දැමුණා පලා පපුතුර බලා පන්නද හුස්ම හොය හොය නැතිව ගැහෙනා මාලා කදන්න මට හිතක් නෑ සිසිලා දැනෙන්න දාය පොඩක් අතඩු නෑ කවි නෑ කතුට මේ දවසල සිහිය නෑ තරු නිදාන ඇයිද හිරු නැතම් හඳත් නෑ ඇවිද ගුරු පාර අගිස කනගාව තොඩුරන් රන්දාල රතු හාදු පැතුවට බැරිද වන්න හිත කලාකාර කැලි කඩන්න නෑනෑ කොල්ල සෙල්ලකාර මන්නලෝල විට හිත සබ කොල නැත විද නුම්බේ කොම්ල ඇසෙන් පන්න පෝල අලහිය කරකොල සෝබරලන්ද කෙහෙරැලි මුදුරල පබසරිලීල මද හසින් ගිය පෙම් කස පහර වැදිලා ගලත්තිත් රතු ලයම පපු ගැබ මගුල් පෙරහැර මැතින් දුටුවා සුමුතු සඳවත තරම් වූ නුඹ අතර යන්නට හිතුවෙනම් නුඹ ළමද තවරා සුයාම කරලු කුමට මේ හැටියාල වට්ටම් රටාදමමින් වියුව පෙම්සලු පියවර පිළිගත් අඩන ආසින් කඳුළුවකිනෙක කඩා වැටුණා සබඳ වැැවුදිය නැළඳ වැලපෙම රිදුම් පිරිමැද නිතර නැගෙනා නිබඳ අප පෙම නෙතගේ රඳවන් දෙකුළුමැයි මල් පිපැනු දෙමුණා පලා පපුතුර බලා පන්නට උස්ම හොය හොය නැතිව ගැහෙනා ඇවිසෙන ඇනිසයි ඇවිලෙන ඇවිසයි දිස්නෙ දුන්නට විස පහුවෙලා ටිකයි නැවැස ඇතෙතයි හිත පැරගන්න බැලිසයි කටකාර ඇව බාර කඩ නරකාරයා මාවිතරයි මන්නලෝල විට හිත සබ කොල නැත විද නුඹේ කොම්ල ඇසෙන් පන්න පෝල අලහිය කරකොල සෝබර ලන්ද කෙහෙරැලි මුදුරල පපසරිලීල පඳ හසිගිය